එයාපොට් එකේ ඉන්න ඔෆිසර්ස්ලා ඒගොල්ලන්ගේ මාර්ගෙන් මේක මේකත් ක්ලියර් වෙනවා. එතකොට මේක කාටවත් අල්ලගන්න බෑ. ඒ ගිල්ල රටේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණාම පස්සේ තමයි මේ විදේශ නීතිකාරයෝ චෙක් කරන්නේ මෙයා විදේශ නීති අනුකූල රට ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් ව්‍යාජ ලෙස ගිහිල්ලා තියෙනවද කියලා. දැන් ඊයේ පෙරේදා තේම මරණයක් සිද්ධ වෙලා තියෙනවා. අපි දැක්කම අයිසාවල පැත්තේ ඒක වයස වැඩි කරලා හදලා. ඒතර යනකොට කවුරුත් දන්නේ නැහැ. මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ අපේ රජය මිසක් ඒජන්සි ආයතන නෙමෙයි. ව්‍යාජ ලෙස රටවල හැම කෙනාටම උපරිම දඩුවමක් ලබා දීලා ඒ දඩුවම ලැබෙන්න ඕනේ මින් ඉදිරියේ තව කෙනෙකු ප්‍රලම්බන් නැති වෙන්න විදිහට. ඒක තමයි අපේ සංගමයෙන් අපි බලාපොරොත්තු වෙන රජයෙන් බලාපොරොත්තු වෙන දේ.